අපේ අනුරුද්ධ හාමුදුරුවෝ අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකයි ස්වාමීන් වහන්සේ දැන් අපේ සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ මතු කළා දැන් අපේ කාම සංකල්පනාවේදී අපිට ඒක මහානස්සාවේ සඳහන් කරපු විදිහට ආයනපස්සනාවෙන් අසුභාදී මනසිකාර කරලා ඊට පස්සේ පස්සේ අපිට චිත්තානුපස්සනාවේදී හිතේ ස්වභාවය නිරීක්ෂණය කරන්න. ඊපස්සේ නීවර හැටියට අපිට ධම්මානුපස්සනාවේදී ඒකේ ආදීනාවෝ ඒකින ස්වභාවය දකින්න. ඊට පස්සේ වේදනානුපස්සනාවේදී අර දුක්ස්වාදයේ තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය. ඊට පස්සේ රළු පීතුම ව්‍යාපාදයේ වගේ තැනකට රළු පිළිමේ වෙන ඇති වෙන නැති වෙන ස්වභාවයක් නිසා උපේක්ෂා සහගතව අපට පුහුණු කරන්න පුළුවන් කියලා. එතකොට මේ උපේක්ෂාවේදී අපේ අඛණ්ඩව දැන් අපි සතර සතිපට්ඨානයේම එක් එක් අවස්ථාවලදී එක එක අනුපස්සන හැටියට වැඩෙනකොට අර උපේක්ෂාව මම කලින් ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවකදී අහලා තිබුණා උපේක්ෂාව කියනවා බොජ්ජංග උපේක්ෂාව ඊට පස්සේ පාරමිතා උපේක්ෂාව ඒ වගේ අවස්ථාවන් තිබෙනවා කියලා. එතකොට මේ අපි වදන අපි හිතන අතර මේ කියන්නේ විදර්ශනා ඥානවලට උදේවයි ඥානෙට ඇතුළු උපේක්ෂාව කියලා. එතකොට මේ උදේවයි ඥානෙට ඇතුළු උපේක්ෂාව එහෙම විදර්ශනා ඥානත් එක්ක වැඩිීමේදී අර සංකරුපේක්ෂා ඥානයටත්පත් වෙන්න පුළුවන් කියලා ධර්ම සඳහන් වෙනවා. එතන මෙන්න මේක උපේක්ෂා කරන අවස්ථාව ගැන මට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න තමයි සංස අවශ්‍ය. තේරුම් ගන්න. එතකොට දැන් අපි උපේක්ෂාව ගැන පසුගිය සතියේ කතා බහ කළා. එතකොට උපේක්ෂාව ඇති කරන මූලික චෛතසික ධර්මයේ හැටියට తත්‍ර මජ්ජත්තතා චෛතසිකය පිළිබඳව අපි එතනදී කතා කළා. එතකොට ඒ తත්‍රමජ්ජත්තාවය తත්‍රමජ්ජත්තා චෛතසිකය තමයි ඒකාග්‍රතාවයේ හැටියට මේ එහෙම නැත්නම් උපේක්ෂාව හැටියට එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නමුත් එතනදී අපි පැහැදිලි කරන්නට යෙදුනා මේ ප්‍රේක්ෂා ගුණය. දැන් එතනත් ඇත්තටම මේ අද අපි කතා කරපු කාරණේට ටිකක් සමාන ගතියක් තියෙනවා. අපි දැන් අද අපේ දහම් සෙවණේ හාමුදුරුවෝ මතු කළා කාරණයක් අර මේ මානසිකාරය නැමැති චෛතසික ධර්ම. ඒතර මානසිකාරය නැමැති චෛතසිකයක තියෙනවා. ඒ චෛතසිකයෙන් කරන කාර්යභාරයකුත් තියෙනවා. ඒ වගේම මානසිකාරයේ වශයෙන් ගත්තන් පස්සේ යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාරයේ වශයෙන් පුළුල් සමස්ත ක්‍රියාවලියකුත් තියෙනවා. සමස්ත චිත්ත පරම්පරාවක් එක්කලා මෙහෙවන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒකට කියන්නේ මානසිකාර කියලා. මේ එතකොට අර මානසිකාර චෛතසිකය චෛතසික ධර්මයක් හැටියට එතන ඒ නමින් හඳුන්වනවා. අන්න ඒ වගේ උපේක්ඛා කියලා දක්වනකොට උපේක්ඛාව කියලා කියන්නේ පුළුල් මානසික තත්ත්වයක්. ඒ ඒ පුළුල් මානසික තත්ත්වයේදී අර తත්‍ර මජ්ජත්තතා කියන මේ ගුණය තමයි චෛතසික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ඒක සිතේ යෙදෙන මානසික ගුණයක් හැටියට මනෝභාවය චෛතසික ධර්මයක් හැටියට ගත්තොත් අප්‍රමජ්‍යත්වතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක ගුණයක් හැටියට පුළුල්ව වැඩෙනකොට ඒකට ප්‍රඥාව එකතු වෙනවා, ඒකට සමාධිය එකතු වෙනවා. එතකොට සමාධියත් එක්කමසු වෙලා ඒ ගුණය වර්ධනය වෙනකොට තමයි එතන සමාධි උපේක්ඛා කියලා හඳුන්වන්නේ. ඊළඟට ප්‍රඥාවත් එක්කලා මොහු වෙලා ක්‍රියාත්මක වෙනකොට තමයි එය විදර්ශනා උපේක්ෂා එහෙම නැත්නම් සංඛාර උපේක්ඛා කියලා එතකොට එතනදී අර తත්‍රමජ්ජත්තතා ගුණය විතරක් නෙවෙයි. తත්‍රමජ්ජත්තතා ගුණය තමයි අර ධර්ම වේග සමතාවය ඇති කරන ගතිය. ඒක අපි අපේ හඳ පහුගිය සතිය සාකච්ඡාව අහන්න අවස්ථාවක් ලැබුණද? එහෙමයි සාන්ත මට ඒ හරි හරියටම පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපේ හාර නැවත වතාවක් එහෙම වුණොත් ඒ දේශනාවේ කොටස අහන්න. එතකොට අත්මජ්ජත්තාව තුළ තියෙන්නේ අර වේග සම කරන ගතියක්. ඒ කියන්නේ දැන් අපි දැන් මනායක හඳුරේකට උදාහරණයක් හැටියට දක්වලා තියෙනවා. බරක් ඔසවගෙන යනවා නම් දෙදෙනෙක් ඒ දෙදෙනාම එකම සමාන වේගයකින් යා යුතුයි. එතකොට මේ මේ වේගය සමාන නොවුනොත් ඒ බර අරගෙන දෙන්නට යන්න බෑ. එක්කෙනෙක් වේගයෙන් යනවා, එක්කෙනෙක් හිමින් යනවා. එහෙම වුණොත් අර වේග විසම වෙනවා. විසම වෙච්ච ගමන් මේ එකම බර දරාගෙන දෙන්නටම යන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මේ චිත්තචෛසික ධර්මයන්හි වේග සමතාවයක් තිබුණොත් තමයි ඒවා සමතුලිත බව රැකෙන්නේ. ඒකට උදාහරණයක් හැටියට අපි පැහැදිලි කළා. දැන් ධර්මයේ විශේෂයෙන් දක්වනවන ඉන්ද්‍රිය සමතාවය කියලා කතාව. ඒ කියන්නේ සද්ධාව ඇති වෙනකොට ඊට ගැළපෙන ප්‍රමාණයට ප්‍රඥාව තියෙනවා. වීර්ය ඇති වෙනකොට ඒකට ගැළපෙන ප්‍රමාණයට ඒකාග්‍රතාවය තියෙනවා. එහෙම නැති වුණොත් ඒ එතන ඇති වෙන සද්ධාව වීර්ය ප්‍රමාණ අතික්‍රාන්ත වුණොත් එහෙම එතන සමතාවය ගිලිහිලා ගිහිල්ලා අවබෝධය ජනිත වෙන්නේ නැහැ. එතකොට ඒ අවබෝධය ජනිත කරන්නට නම් එතන ඒ කර්ම සමතාවයක් තියෙන්නට ඕන. ඉන්ද්‍රිය ධර්මයන්හි සමතාවයක්. අන්න ඒ වගේ මේ චිත්තචෛසික ධර්මයන් පිළිබඳ සමතාවය එකක් පරයා එකක් යන්නේ නැතිව දැන් අපි භෞතික උදාහරණයක් ගත්තොත් අපිට ඕන වෙනවා ව්‍යංජනයක් හදනකොට ඒකට ප්‍රමාණවත්ව ලුණු දාන්න ඕන ප්‍රමාණවත්ව මිරිස් දාන්න. එතකොට ලුණු මිරිස් වලින් ඒකේ රසයක් එකතු කරනවා. හැබැයි ඒක ප්‍රමාණ අතික්‍රාන්ත වුණොත් ඒ රසය එන්නේ ඒක අවම වුණත් ඒ රසය එන්නේ නැහැ. එතකොට මේ සමතුලිත භාවයත් එක්කලා තමයි එතන ඒ අවශ්‍ය ගුණය රසය සුගන්ධය ඒවා මතු කරන්නේ. අන්න ඒ වගේ අර ඉන්ද්‍රිය සමතාවයත් එක්කලා තමයි අදාළ ඵලය ගොඩනගන්නේ. ඉතින් එතනදී බොජ්ජංග ධර්ම කතාවේදී තමයි අපිට උපේක්ඛාව නිර්වාණගාමිනී මාර්ගයේදී වෙනම බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඒ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන් වැදගත් වෙන්නේ අර කියන ලද ඉන්ද්‍රිය සම කරන ගුණය. ඒ කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ සමතුලිත බව ඇති කරන తත්‍ර මජ්ජත්තතා ගුණය ඒක මනෝභාවයක් හැටියට අපට ප්‍රඥාව දියුණු කරගන්න මේ වැඩපිළිවෙලේ නිර්වාණගාමිනී මාර්ගයට සහායක මනෝභාවයක් හැටියට වර්ධනය කරනකොට අර බාහිර සුඛ දුක්ඛ දෙකම දරා ගන්නට පුළුවන් මට්ටමේ තමන් පුහුණු කරන්නට ඕන. ඒක උපේක්ඛා පාරමිතාව. අනිත් අයගේ සැප දුක් පිළිබඳව තමන් වික්ෂිප්ත වෙන්නේ නැතිව ඒ ඒ තැනත්තාට 아무තෙන් මෙත් වඩන්න යන්නෙත් නැහැ. 아무තෙන් කාරුණික වෙන්නට යන්නෙත් නැහැ. ඒ අනිත් කෙනාගේ කර්මානුරූපව ලැබෙන සැප දුක් පිළිබඳව අපිට මධ්‍යස්තව දකින්න පුළුවන් ගතිය. එතකොට ඒවැ ක්‍රියාත්මක වෙන්නේ ඥාන සංප්‍රයුක්ත ගතියක්. එතකොට తත්‍රමඤ්ඤතතා චෛතසික විතරක් නෙමෙයි එතන පුළුල් මනෝභාවය. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි සංඛාර උපේක්ඛා කියන තැනදී ඒ සංස්කාර ධර්මයන්හි උපේක්ෂා ගුණ එක ඥානයක් හැටියට දක්න සංඛාර උපේක්ඛා ඥානය. එතකොට මේ මට්ටමට වැටෙනකොට එතන తත්‍රමඤ්ඤතතා ගුණය පමණක් නෙමෙයි එතන ප්‍රඥා මූලික සමස්ත මානසික තත්වයක් එතන ගොඩනැගෙනවා. දැන් මේ අද මම අපේ දහම් සෙවණේ හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාවේදී ඒකයි මම මතු කරන්න උත්සාහ කළේ ඒ චෛතසිකේ කාර්යභාරය ඒක ඒක එක එකක් ඒ සමස්ත මනෝභාවයක් හැටියට ඒක දියුණු වෙනකොට තව ගොඩාක් ගුණාංග ඒකට එකතු වෙනවා. එකතු වෙලා ඒක විවිධ ස්වરૂප වලට වර්ධනය වෙනවා. දැන් ඇත්තටම මේ මාර්ගාංග හැටියට දක්වනකොට ඒ මාර්ගාංග தත්වෙට එනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම මේ සම්මා සම්මා කියලා යොදලා තියෙන්නේ දැන් අපි හිතමු සතිය ගත්තන් පස්සේ සතිය ගත්තන් පස්සේ ඒක කොහොමත් කුසල චෛතසිකයක්මයි ආ ඒකට සම්මා කියලා වෙනම යොදන්න දෙයක් නැහැ මොකද මිච්ඡා සතියයි කියලා වෙනම චෛතසික ධර්මයක් නැහැ මිච්ඡා සතියයි කියලා කතා කරන්නේ සතියෙන් තොර ගතිය එහෙම නැතුව සති චෛතසිකය ගත්තොත් ඒක සෝබන සාධාරණ චෛතසිකයක්. ඒකට අය සම්මා කියලා යොදන්න අවශ්‍ය නැහැ නේද කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ සම්මා සති කියලා යොදලා තියෙන්නේ ඒ සති චෛතසිකේ මූලික ස්වરૂපයට අමතරව එහි අවශේෂ ගුණාංග සියල්ල කැටි වෙච්ච ගතිය. ඒ කියන්නේ ඒ සතිචෛතසිකය දියුණු වෙන්නට ඕන වර්තමාන ධර්ම සිහිකර දෙන ගුණේ අතීත ධර්ම සිහිකර දෙන ගුණේ ධර්මතා සිහිකර දෙන ගුණේ නිවන සිහිකර දෙන ගුණේ මේ සමස්ත ගුණාංග වලින් සම්පින්ඩණය වූ සතිය තමයි සම්මා සති හැටියට මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක. අන්න ඒ වගේ චෛතසිකයේ ස්වરૂපය පිරිසිදු සුද්ධ ස්වરૂපේ එකක් ඊට පස්සේ ඒක අවශේෂ අවශේෂ ගුණාංග සමග මුහු වෙලා මනෝභාවයක් හැටියට වර්ධනය වෙනකොට ඒක ඉතා පුළුල් මානසික තත්ත්වයක් ගොඩනගනවා. ඉතින් අවශේෂ මනෝභාවයනොත් ඒ විදිහට තමයි අපි සංවර්ධනය කරගත යුත්තේ. ඉතින් එතකොට තත්ත්‍රමඤ්ඤතතා කියන චෛතසික ධර්මයෙන් තමයි අර චිත්තචෛතසික ධර්මයන්ගේ වේග සමතාවයේ ඇති කිරීමේ උපේක්ෂා ගුණය ඇති කරන්නේ. ඒක මනෝභාවයක් හැටියට වර්ධනය කරනකොට සමාධියත් එක්ක මුසු වෙලා ප්‍රඥාවත් එක්කලා මුසු වෙලා නිවන ඉලක්ක කොටගෙන වඩා පුළුල් මනෝභාවයක් හැටියට සංවර්ධනය වෙනවා. අපේ හැමදෙරන්ට ඒක ප්‍රමාණවත්ද ඒ පැහැදිලි කිරීම මම හිතන්නේ පසුගිය සතියේ සාකච්ඡාව අපේ හැමදෙරන්ට අහන්න අවස්ථාවක් සලස්ව ගන්න පුළුවන් තව හුඟක් ඒ පිළිබඳව පැහැදිලි කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. එහෙමයි සාංශ බොහොම පිං සිද්ධ වෙනවා සාංශ මට ඒක ඇහුවට පැහැදිලි වුණේ නැහැ මම නැවතත් ඒක අහලා මේක ගැන මම පොඩ්ඩක් ආය හොයනවා සාංශ තේරුම් ගන්න බොහොම පිං සිද්ධ වෙනවා